ධර්මශාස්ත්‍රාව අද දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහෙතුනි ධර්ම කරුණු ගෙන හැර දක්වමින් සැපෙන් ජීවත් වීම පිළිබඳවයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුසුකං වත ජීවාම යේසං නොනත්ති කිංචනං පීති බක්කා භවිස්සාම දේවා බස්සරායතාති පින්වත්නි වාග්යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා දුකින් පෙරෙන ලෝකයට සැපෙන් ජීවත් වෙන මාර්ගය කියා දුන්නා. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් මහා දානාදී පාරමී සමතින්සත් ආකාරයෙන් පූර්ණේ කරලා සංසාර ගමනම සුවපත් කරගෙන ජයශ්‍රී මහා බෝධි මූලයේ සපිරිවාර මාර පරාජය කරමින් සදාකාලික සැප අමා මහ නිවන් සුව සාක්ෂාත් කොට ලොව කෙරේ මහා කරුණාවෙන් ලොවටම සැප ලබන මාර්ගය සුවපත් වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එසේ දේශනා කරන ලද 84000 ධර්මස්කන්ධේ සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ සුඛ වර්ගයේ සඳහන් වන මේ උතුම් ගාථා රත්නය. දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය ලෝ බලන වෙලාවේ එක දිනයක් දොළොස් කෝටි ලක්ෂ වාරයක් බුදුරජාණන් වහන්සේ සමාපත්තියට සම්වදිනවා. දවසක උදේවරුේ පැයකුත් වගේ මහවස්වරුේ පැයකුත් ඒ සඳහා වෙන් කරනවා. ඒ දුකින් මිදෙන්න සුවපත් වෙන්න සුගතියට යන්න සමත් කෙනෙක් ඉන්නවා නම් ඒ අය වෙත භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා පිහිට වෙනවා. ඒ වගේ එදා බමුණු ගම්මානයක තරුණියන් 500ක් සසරදකින් මිදෙන්නට සමත්කම් දක්වනවායි කියලා බුදුරජාණන් වහන්සේ දුටුවා. එම නිසා උදෑසනම පාසිවුරුදරව බුදුරජාණන් වහන්සේ ඒ ගමට පිණ්ඩපාත වැඩියා. බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු වෙන්න පෙරත් බුදු වුණාට පස්සේ පසුපසම ගමන් කරා සොයා බැලුවා මාර දිව්‍ය පුත්‍රයා. නිතරම බැලුවේ මොනවායේ පීඩාවක් කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට ආර්ය ශ්‍රාවකයන්ට නොඑක් වර පීඩා කරන්න උත්සාහ කළා තියෙනවා. මාර තජ්ජනී සූත්‍රයේදී මහමුගලන් මහරහතන් වහන්සේගේ කුසේට පවා පිවිසුණු බව සඳහන් වෙනවා. බ්‍රහ්ම නිමන්තනික සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ පියවර පසුපසින් බ්‍රහ්ම ලෝකයට පවා ගිහින් බ්‍රහ්මේකට ආවේශ වෙලා කටයුතු කරව බව දැනෙනවා. ඒ වගේ එදත් හිතුවා බුදුරජාණන් වහන්සේට පීඩා කරන්න ඕන දානි වළක්වන්න ඕනේ කියලා අර බමුණු ගමටම මාරයා ආවේශ වුණා. මේ මාරාවේශයන් එදා පමණක් නෙවෙයි පින්වත්නි අද පවා සිදු වෙනවා. බොහෝ සෙන් සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාට සමහර පිරිස් නිඳා කරනවා අපහාස කරනවා ධර්ම මාර්ගයේ කියා දීපු අයට පවා සමහරට වෛර කරනවා ඒ මොනවත් නිසා නෙවෙයි මෙවැනි අධර්ම පාක්ෂික අමනුෂ්‍ය බලපෑම් වෙන්න පුළුවන් මාර පාක්ෂික ධර්ම වෙන්නත් පුළුවන් හොඳ දේ පස්සේ කළා නරක දේම සොයා යන ගතියක් මිනිස්සු තුල තියෙනවා ඒ තියෙනට හේතුව සසර ගමනේ පුරුද්දක් ඒ වගේම අසත්පුරුෂයන්ගේ ඇසුරත් මෙවැනි අදහැමි මාරපාක්ෂික දෙවියන්ගේ බලපෑමත් ඇති බව අපි අත්දැකීමෙන් දන්නවා. කොයිතරම් හොඳට ධර්මයේ කියා දුන්නත් අනුකම්පා කළත් සමහර විට එවැනි සිල්වතුන්ට ගුණවතුන්ට ගරිහා කරමින් අප්‍රමාණ පෞරස් කරගන්න මිනිස්සු අද ඉන්නවා. ඒ වගේ තත්වයකට එදා මේ ගමපත් වුණා. බුදුරජාණන් වහන්සේට දාන දෙන්න තබා උන්වහන්සේ දෙසවත් නොබලන தත්ත්වයට එදා මේ මිනිසුපත් උනේ මාරාවේශය නිසා. මුළු ගමටම වැඩියත් බත් හැන්දක්වත් බුදුරජාණන් වහන්සේට ලැබුණේ නැහැ. හිස් පාත්‍රයතු භාග්‍යතුන් වහන්සේ නැවත ගම්දොරකට වැඩම කළා. ඒ වැඩම කරන වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා පෙනී සිටියා. පෙනීදලා විමසුවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දාන ලැබුණේ නැත. ඔබ මිනිසුන්ට ආවේශ වී සිටින කල්හි කෙසේනම් දාණය ලබන්නද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. නැවත මතක් කළා හොඳයි ස්වාමීන් නැවත වඩින්න වැඩියොත් ඔබ වහන්සේට නැවත දාන්න ලැබේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මාරේ ආහාර වේලක් නොලබුණාට අපි දුකටපත් වෙන්නේ නැහැ. අපි සැපෙන් ජීවත් වෙනවා කියන අදහසින් ඒ මොහොතේ ස්ථානයට සැපත් වෙච්ච අර 500ක් කුල කුමාරිකාවන් අරමුණු කරමින් වාග්වත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් යුතුව මේ ගාථා රත්නය දේශනා කොට වදාලා සුසුකං මත ජීවාම යේ සංනෝ නත්ති කිංචනං පීති බක්කා භවිස්සාම දේවා බස්සරායතා අපි සැපෙන් ජීවත් වෙනවා සුසුකං වත ජීවා ඒකාන්තයෙන්ම සැපෙන් ජීවත් වෙනවා හේතුව යේසං නෝ නත්ති කිංචනං රාගාදී කිසිම පලිබෝධයක් ක්ලේශයක් නැති නිසා බන්ධනයක් නැති නිසා. තේති බක්කා භවිස්සාම අපි ප්‍රීතිය මාහාර කොට වාසය කරනවා ප්‍රීතිය අනුභව කරනවා දේවා ආබස්සර යත ආබස්සර බඹලෝ වැසි ආබස්සර බ්‍රහ්මයන් වගේම ප්‍රීතිය මාහාර කොට වාසය කරන නිසා දුකක් නැහැ මේ සතර පද ගාථා ශ්‍රවණයෙන් මාරදිව්‍ය පුත්‍රයාට නිවන් අවබෝධ වන්නේ නැහැ අභව්‍ය නිසා හේතුව සැප අධික වීම. එනිසා නිවනට පක්ෂව පවතින්නේ නැහැ. අරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ මේ වාසය කරන දෙවිවරු නාගයන් අසුරයන් වැනි අයට පින තිබුණත් ධර්ම අවබෝධ කරන්න ඒ ආත්ම සුදුසු නැති බව සඳහන් වෙනවා. අර පින් ඇති කුල කුමාරිකාවන් 500 දෙනා මේ ගාථා රත්නය ශ්‍රවණය කරලා ඒ මොහොතේම සමාධි ඥාන දියුණු කරගෙන විදර්ශනා ඥාන උපදවාගෙන සෝවාන් මාර්ගක්ෂණයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන තුන ප්‍රහාණ කරමින් සෝවාන් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කොට වදාළා. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලං වරං මුළු ලෝකෙටම රජ වෙනවටත් වඩා දෙව්ලොව සුගතිය යනවට වඩා සක්දෙව් රජ වෙනවටත් වඩා සෝවාන් ඵලය උතුම්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒට හේතුව ලෝකෙටම අධිපති සක්විත රජවරු වුණත් දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජවරු වුණත් මුළු ලෝකෙටම අධිපති මාර දිව්‍ය රාජෙක් වුණා. පසියම් කලක කෙලෙස් ගතියට අහුවෙලා පංච පාපයන්හි යෙදිලා නිරය තිරිසන් പ്രേත අසුර කියන සතර පායට වැටෙනවා. ඒ නොවැටුණු කෙනෙක් මේ ලෝකෙ ඉන්නවයි කියලා කාටවත් කියන්න බෑ. ඔබ අප සියලු දෙනාම සක්විති රජ වෙලා, සද්දේව් රජ වෙලා මහා සම්පත් ලබලා ඉන්නට ඇති. ඒ කෙසේ නමුත් නිරය මහගෙදර බවට පත් වූ බව අප්‍රමාද නොවූ නිසා ප්‍රමාද වූ සත්වයාගේ මහගෙදර නිරය බව බුදුරජාණන් වහන්සේම දේශනා කොට තිබෙනවා. සා නැවත නැවත මේ සතර අපායට වැටීමේ අවධානම මේ සැපයටපත් වුණා වූ සක්විත රජතුමාටත් තියෙනවා. එනිසා ස්ථීරසාර සැපයක් නොවේ. නමුත් යම් කෙනෙක් දානාදී පාරමී ධර්ම සපුරාගෙන විත් ප්‍රඥාව දියුණු කොට ලෞතර බුද්ධ ශාසනයකදී මෙවැනි සතර පද ගාතාවක් අහලා සෝවාන් ඵලයටපත් වුණා නම් ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය සක්කාය දිට්ඨිය දුරු කරගෙන බුද්ධ ආදී අටතන පිළිබඳ සැකේ තියෙන විචිකිච්ඡාව දුරු කරගෙන සීල වෘත සමාදානයෙන් විමුක්තියක් ලබනවා කියන සීලබ්බත පරාමාස දුරු කරගෙන ලබන සුවය මාර්ගඵලය සෝවාන් ඵලයයි. සෝවාන් ඵලයේ ස්වභාවය අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි. බුද්ධ ආදී රත්නත්‍රය කෙරෙහි නොසැලෙන පැහැදීම පංචශීලය අකණ්ඩව රැකීම ආර්යකාන්ත සීලය. පංචානන්තරේ කර්මය නියත මිසදුටුව කියන ස්ථාන 6 සිදු කරන්නේ නැති බව. එම නිසාම සුගතියම නියත වන බව සහ ඒකාන්තයෙන් ආත්ම භව හතක් ඇතුළතදී අරිහත්ත්වයට පත්ව පිරිනිවන් පානා බව කියන මේ සුව සක්විත රජ කෙනෙකුටවත් සක්දෙව් රජ කෙනෙකුටවත් ලෝකෙට අධිපති මාරදිව්‍ය පුත්‍රයෙකුටවත් නොලැබෙන නිසා සෝවාන් ඵලය උතුම් වෙනවා අන්නේ උතුම් සෝය මේ තරුණියන් 500ට දා ලැබුණා බුදුරජාණන් වහන්සේ මේ ගාථා විස්තර කරේ ඇත්තටම සැප ගැනයි. සැප ගැන කොට පස්සේ අපි කවුරුත් කැමති සැප විඳින්න. මේ ලෝකයේ ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් මේ දොරටු හයෙන් අපි කවුරුත් කැමති සැප අරමුණු ගන්න. ප්‍රිය රූප දකින්න, ප්‍රිය ශබ්ද අහන්න, සුවඳ විඳින්න, රසවත් ආහාර අනුභව කරන්න, සුව පහස ලබන්නට සහ හිතේ සැනසෙල්ලෙන් වාසය කරන්න කවුරු කවුරුත් කැමති. නමුත් අද වගේ කාලෙක මිනිස්යන්ගේ අවශ්‍ය පිරිහීගෙන යද්දී පවට බර වෙද්දී බොහෝ සෙයින් හිතේ සැපයක් නැති වෙලා කායිකවත් බොහෝ දුක් පීඩා විඳිනවා අපේ රට වැනි රටක බොහෝ ජනතාව අපිට මුණ ගැහෙනවා බොහොම දුකසේ ජීවිතේ පවත්වන අය ඉන්න ඕන තරම් කායිකවත් දුකයි මානසිකවත් දුකයි. සමහර පිරිස ඉන්නවා කායික සුවපත්. බොහෝ ධනය තියෙනවා. නමුත් හරියට නිින්ද යන්නේ නැහැ. මානසික සුවය නැහැ. මේ සෑම ප්‍රශ්නයකට විසඳුම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. සැප ලැබීමේ ප්‍රතිපදාව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සීල, සමාධි, ප්‍රඥා නිවන් මාර්ගයයි. සීලය සම්පූර්ණ කරගෙන සිල්වත් වීම නිසා සමාධිය දියුණු කරගන්න ලැබෙනවා. සමාධිය දියුණු වුණාට පස්සේ නාම රූප විදර්ශනාවට යොමු වෙලා විදර්ශනා ඥාන වලින් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. එවැනි කෙනෙකුට සසර ගමනේ බාහිර සැප ලැබෙන ප්‍රතිපදාවත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. පෙරුවන් කෙරෙහි පැහැදීමෙන් ආර්ය මහා සංඝරත්නය වෙත බුදුරජාණන් වහන්සේ වෙත දාන පූජා පැවැත්වීම. දෙමෝපියන්ට වැඩිහිටියන්ට උපස්ථාන කිරීම. මේ වායෙන් බාහිර සැප ලැබෙනවා. සක්විත රාජ සම්පත්, සක්දිව රාජ සම්පත් මේවා ලැබෙනවා. එපමණක් මදි. ඒ දේවල් ලැබමින් ප්‍රාර්ථනා කරන්න ඕනේ මගේ මේ දාණය, මගේ මේ සීල සමාදානය, මගේ මේ ධර්ම ශ්‍රවණය, මගේ මේ භාවනා කුසලය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ අමා මහ නිවන් සුවත් නිසා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ කුසලේ නිරාමිස කුසලයක් වන බව බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. නිවන් පතමින් යමෙක් කුසල් කරයිද? ඒ නිරාමිස කුසලයක්. සාමිස කුසලුත් තියෙනවා. දිව්‍ය මානසික සැප ලැබේවා කියලා විතරක් පතමින් යම් කෙනෙක් දන් දෙනවනම් පින් කරනවනම් සාමිසයි. නම් මේ නිර්ාමිත සුවයම ප්‍රාර්ථනා කළාම යම්කිසි කෙනෙක් බය වෙන්න පුළුවන්. දෙලින්ම නිවන් පැතුවාම අපිට මනුෂ්‍ය ලෝකේ රජ සම්පස්සිට සම්පත් ආදී සැප නොලැබියයිද? දිව්‍ය ලෝක යන්න බැරි වෙයිද අපිට? අපි කෙලින්ම නිවන් දකීද? එහෙම බය වෙන්න ඕනේ නැහැ. නිවන කියන ලෝකේ තියෙන උසස්ම සුවය. සංසිඳීම් සුවය. සදාකාලික සුවය. ඒ නිවන්සුව ප්‍රාර්ථනා කරන කෙනාට ඉන් මෙහා තියෙන සෑම සැපයක්ම එතෙක් ලැබෙනවා. නිවන් දකිනා ජාති දක්වා. අරිහත් ඵලයටපත් උනාමනේ කෙනෙක් පිරිනිවන් පාන්නේ. එහෙනම් ඒ රහතන් වහන්සේ නමක් බවටපත් වෙලා හරි පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවටපත් වෙලා හරි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවටපත් වෙලා හරි පිරිනිවන් පාන තුරු සැපෙන් ජීවත් වෙන ලැබෙනවා නිවන් අරමුණු කරගෙන කුසල් කළාම දාන, සීල, භාවනා, පින්දීම්, පින් අනුමෝදන් වීම, දෙමව්පියන්ට වැඩිහිටියන් සැලකීම, වත්පිළිවෙත් දැක්වීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම. සම්මාදිට්ඨිය ඇති කර ගැනීම කියන මේ දස පුණ්‍ය ක්‍රියාව අපිට සුවපත් වෙන මාර්ගයක්. ඒ සුවපත් වීමේ මාර්ගයේ ප්‍රතිපදාව හොඳින් පූර්ණේ කරලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පරම සෝයට පත් වුණා. යේසන්නෝ නත්ති කිංචන කිසි පලිබෝධයක් නැති නිසා අපි සැපෙන් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම භාග්‍යතුන් වහන්සේ ගිහි ජීවිතය ගෙවද්දී බොහෝම සැප විඳපු තුමන් වහන්සේ නම. සක්විත රාජ්‍යර පව උරුමකම් කියපු 40000ක් වරංගනන් පිරිවරාගෙන මහා ප්‍රතිවෘත ආයති රූප සම්පන්න යසෝදරාවන් වැනි බිරිඳක් ඒ වගේම මහා පුණ්‍යවන්ත රාහුල කුමාරයා වැනි කුමාරයෙක් පුතෙක් ලබලත් ඒ සියල්ලම අලියමලු කෙලපිනක් සැතහැර ලෝතුරා ශාන්තිය සොයා ආපුතුමන් වහන්සේ නමක්. බාහිර සම්පත් වලින් ඉහළම සැප විඳලා. ඒ සියල්ල නිසරු බව, ඒ සියල්ලෙහි සදාකාලික සුවයක් නැති බව දැනගෙනයි. තමන් වහන්සේගේ පුතණුවන් උපන් දිනේම ඒ රාහුල පුතණ වංශීප සනසන්නේවත් නැතිව සියලු සතුන් දරුවන්සේ සිතා ගිහිගෙන්නේ කියලා මේ ධර්මය අවබෝධ කරන්න වීරකලේ. ඒ නිසා පේනවා පාරමී ධර්ම සපුරාගෙන යන කාලෙදී සක්විත රාජ්‍ය ආදී මහා සම්පත් ලැබුණත් නිවන් අරමුණු කරගත්තු නිසා ඒවායේ මුලා නොවි නිවන මරමුණු කරගෙන රාජ්‍ය සම්පත් පවා දන් දෙන ස්වභාවයක් අපේ බෝසතාණන් වහන්සේට තිබුණා. ඒ දේවල්හි අසාර බව, අස්තිර බව, සදාකාලිකව නොපවතිනා බව දුටු නිසා. ජයශ්‍රී මහා බෝධිමූලයේදී සපිරිවාර මාර පරාජය කරමින් සියලු කෙලෙසුන්ගෙන් මිදෙමින් සියලු දේ සියලු ආකාරයෙන් අවබෝධ කරගෙන ਸਰවඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වුණා. ඒ හිතේ රාගය නැහැ. ද්වේෂය, මෝහය නැහැ. ඉරිසියා, මදමාන ආදී කිසිම ක්ලේශයක් නැහැ. සියලු කෙලෙසුන් නැති නිසා පලිබෝධයක් නැහැ. රාගය නිසා මේ ලෝකයේ සත්වය, මිනිස් විතරක් නෙවෙයි දෙවියන් පවා. බොහොම ලත්වැපුලෙන් වාසය කරනවා. රාගින්ෙන් දැවෙමින්, ඒ නිසාම අඬමින්, වැළපෙමින්, ශෝක කරමින් ඉන්නවා. ඒ රාගයේ තියෙන ආදීනවේ. ද්වේෂය ඇති වුණාට පස්සේ බොහෝසෙයින් සිත කය කම්පා වෙමි අසහනකාරීව ඉන්න වෙනවා. මෝහයෙන් මුලා වුණාට පස්සේ මිසදුට ගැනීම නිසා සසර ගමනම දුකට වැටෙනවා. මේ කෙලෙස් සුන්ගේ තියෙන ආදීනවය. කෙලෙස් නිසාමයි දුක ඇති වෙන්නේ. විශේෂයෙන් ඇලීම නිසා දුක හට ගන්නවා. ඇලුනා වූ යම් ගේදොරයාන වහන්ඩ කඩම්මාහේ බාහිර දේවල් තියෙනවද? ඒ දේවල් නිසා බය ඇති වෙනවා. සැක ඇති වෙනවා. ඒවා නැති වේද කියලා හිතනවා. ඒවා රැකගන්න දිවාරය මහන්සි වෙනවා. ඒ දේවල් අහිමි වුණ දවසට අඬන්න වැළපෙන්න සිද්ධ වෙනවා. සායි භාර්යාවන් කෙරෙහි, දූ දරුවන් කෙරෙහි, ඥාතීන් දෙමව්පියන් කෙරෙහි. උනත් එහෙමයි. ප්‍රිය වූ ස්වરૂපය නිසා, බන්ධනය නිසා මව්පියන් ගිවියෝ නිසා කොච්චර අඬලද අනමතග්ගෝ අයම් භික්කවේ සංසාරං උබ්බා කෝටින පඤ්ඤායති මහානි තෙරක් නොපෙනෙන මේ සංසාරේ පෙර කෙලවරක් නැහැ ඒ සසර ගමනේ අපි දුක් විඳපු තරම් මවකගෙන් මවගෙන් බීපු කිරි විතරක් සාගර ජලයට වඩා වැඩි මව්පියන් ගිවියෝ වෙන අඬපු කඳුළු විතරක් සාගර ජලයට වඩා වැඩි අපි තවමත් අඬනවා සසරෙදිත් ඇඬුවා දැනුත් අඬනවා සාගර ජලය පුරවමින් අපි අඬනවා සාගර ජලයට වඩා ඇඬුවා කියන්නේ කොයි තරම් කල් අපි අඬලද එහෙනම් මේ මව්පියන් නිසා දුක් වෙනවා දරුවන්ගේ වියෝව නිසා මව්පියන් අඬනවා වැළපෙනවා ශෝක කරනවා සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් දුකසේ ඉන්න අවස්ථා තියෙනවා හූල්ලමින් ඉන්නවා සාමි භාර්යාවන්ගේ වෙනස් වීම වෙන්වීම ඒ හැම දෙයකම අපිට ලැබෙන දුක. හේතුව බන්ධනය. බැඳීම් වැඩි තරමට දුක වැඩි. බැඳීම් අඩු කෙනා බොහොම සුවෙන් ඉන්නවා. ඒ අද වුණත් සාමාන්‍ය ලෝක දිහා බැලුවම ගිහි ජීවිත ගත කරන අය බොහොම තරඟකාරීව අසහනකාරීවයි ජීවත් වෙන්නේ. තව කෙනෙක් පරයා Taman දියුණු වෙන්නේ කොහොමද කියලා හිතන. Tamanට සතුටින් ඉන්න පුළුවන් තත්ත්වෙට ජීවත් වෙනවා අඩුයි. ඉතින් එවැනි සමාජික රාගදේශමෝ බහුලයි දුක වැඩි. ඔච්චර සැප විඳින්න කියලා දේවල් හෙව්වත් ඒ හැමදේම දුකකින්ම කෙලවර වෙනවා. එවැනි කල්ලක යාන වාහන, ගෙවල් දොරවල්, සායි භාර්යාවන්, නොඑක් තනතුරු තානාන්තර ආදී දේවල් අතහැරලා යම්කිසි කුල පුත්‍රයෙක් සුවසේ මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා විශේෂයෙන් සමාජයෙන් බැහැර වෙලා දුර වනසෙනසුනකට වෙලා ගිරි ගුහාවකට වෙලා ගහක් කැටට වෙලා වාඩි වෙලා ඒ ලෝතුරා ධර්මයේ සිහි කරමින් සිල්වත් ගුණවත් වාසය කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ තුල තියෙන සෝය කොයිතරම්ද ගිහි කෙනෙක් විඳින දුකක් ස්වාමීන් වහන්සේ නම හුදකලා විඳින සැපයක් බැලුවාට පස්සේ අත්හැරීමේ සෝය කොයිතරම්ද කියලා දැනෙනවා ඒ සෝය සාමාන්‍ය ජීවිත ගෙවන අයට සමහර විට වැටහෙන්නේ නැති තරම්. තනිවම හුදකලාව. අඹ දරුවන්ගෙන්, ඥාතීන්ගෙන්, මිතුරන්ගෙන් පීඩාවක් නැතුව, බාධාවක් නැතුව, අසහනයක් නැතුව, කටයුතු බහුල නැති නිසා නිදහසේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයම මෙනෙහි කරගෙන ඒ ධර්මය කියවමින් ඒ ධර්මය ලොවට දේශනා කරමින් වික්ෂුන් වහන්සේ නමක් ලබන සුවේ කොපමණද? ඒ කෙලෙස් නැති කොට නෙවෙයි කෙලෙස් ඇතුව පවා සුවෙන් ඉන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා ශාසනය නිසා. ඒ නිසා ගිහි ජීවිත ගෙවන ඔබට ඒ සුවය ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ යම්සේද රාග ද්වේෂ මොහ දුරු කළේ කෙලෙසුන්ගෙන් මිදුනේ ඒ ප්‍රතිපදාව පුරන්න පුළුවන්. පංචශීලාදී රකිමින් සමත භාවනා බුදුගුණ මෛත්‍රී ආදී වඩමින් නාම රූප විදර්ශනාව සිහි කරමින් වඩමින් මේ ජීවිතේම සුවපත් වෙන්න පුළුවන්. සුවපත් නොවීමේ කාරණය ධර්මයෙන් නැත් වීමයි. කොයිතරම් අගහින්කම් තිබුණත් ප්‍රශ්න තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් භාග්‍යතුන් වහන්සේ හදමඩලේ වැඩ ඉන්න තත්ත්වෙට Tamanට සැදැහැසිත ඇති කරගන්න ලැබෙනවා නම් බුදුගුණ මෛත්‍රී ආදී භාවනා වඩමින් නම් Taman ජීවත් වෙන්නේ ඒ කෙනා සුවෙන් ඉන්න කෙනෙක් වෙනවා. ධර්මය අහනවා නම් ධර්ම විමසනවා නම් ඒන් පවා සුවපත් වෙන්න පුළුවන්. ලෝකේ නොඑක් කතන්දර අහනවා. නොඑක් දේවල් බලනවා. ගීත සොර අහනවා. නමුත් ඒ කිසිම දෙයකින් සංසිඳීමක් ඇතිවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තරම්. දැන් මේ ධර්මය අහන මොහොත දේශකයන් වහන්සේට ශ්‍රාවකයාට සංසිඳීම පිණිස සුවපත් භාවය පිණිස හේතු වෙනවා. මේ මොහොතට හෝ අපි සුවපත් වුණා. නිවුණ වෙනවා. ඒ මොකද? ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිසා. ඒ ධර්මය අපට දායාද කර දීපු ආර්ය මහා සංඝරත්නය නිසා. පිල්ලතුන් වහන්සේ නමක් ගැන හිතනකොට ಗುಣ සිහි කරද්දී පිල්ලතුන් වහන්සේ නමක් දකිද්දී දන්නේන්දක් බෙදද්දී වන්දනා කරගනිද්දී ඒ ස්වාමීන් වහන්සේගෙන් බණ පදයක් අහද්දී ඔබේ හිත කොයිතරම් නිවෙනවද? ඒ වෙලාවට නමුත් අදංග වශයෙන් නමුත් රාග දේශ මොහ කෙලෙස් යටපත් වෙලා සුවයක් ලැබෙනවා. මේ ධර්ම ශ්‍රවණය කරද්දිත් එහෙමයි. දැන් මේ සුවය අපිට දිගටම පවතිනවා නම් කොච්චර හොඳයිද? එහෙම පවත්වන්න බෑ නොඑක් අරමුණු ඇවිල්ලා මේ අපේ හිතේ චංචලභාවය ඇති කරනවා. රාග, ද්වේෂ, මොහ ඇති කරනවා. ධර්ම ශ්‍රවණය කරන ධර්මය අසුරු කරන මොහොතේදී පමණක් අපිට සුවයක් තියෙනවා. අනිත් සෑම විටකම පීඩාවක්, අසහනයක් තමයි ගොඩක් වෙලාවට ජීවිතවල දකින්න තියෙන්නේ. එම නිසා අපිට මෙහෙම හරි සැනසෙන්න ලෞතර බුද්ධ ශාසනයක් ඇති කලක උපදින ලැබුණායි කියලා අපි සතුටු වෙන්න නිතරම නැති දේවල් ගැන හිත හිතා දුක් වෙනවට වඩා යම් සැපයක් ලැබිලා තියෙනවා නම් ඒ ගැන සතුටු වීමයි වටින්නේ. නිතරම නැහැ නැහැ කියලා හිතන්න හිතන්න අසහනේ නොසන්සිඳීමමයි ඇති වෙන්නේ. නැති බැරිකම් ගැන නොලැබිච්ච දේවල් ගැන අහිමි වෙච්ච දේවල් ගැන හිතන්න හිතන්න දුක විතරයි ලැබෙන්නේ. සැපයක් ලැබෙන්නේ අපිට මොනවද ලැබිලා තියෙන්නේ? manussාත්ම භාවය ලැබුණා. අපට ගෞතම බුද්ධ ශාසනය පැවිදි වෙන ලැබුණා. ඔබට ගෞතම බුද්ධ ශාසනයේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා වෙන ලැබිලා තියෙනවා. ඔබට බුදුරජාණන් වහන්සේ සරණ යන ලැබිලා තියෙනවා. ධර්ම රත්නේ සරණ යමින් ධර්ම ශ්‍රවණය කරන දැන් ලැබෙනවා. ආර්ය මහා සංඝරත්නය සිහි කරමින් ස්වාමීන් වහන්සේලට වඳින්න පූජා කරන්න ලැබිලා තියෙනවා. මෙන්න මේ අතින් අපි සතුටු වෙමු. බණ අහන්න කන් දෙක යනවා. බුදුරෝ දකින්න, සිල්ලතුන් වහන්සේලා දකින්න ඇස් දෙක ලැබිලා තියෙනවා. හිතේ හැටියට දම්පින්කම් කරගන්න අතපය හොඳින් පිහිටලා තියෙනවා. නොවන පිහිටලා තියෙනවා. පන්ද බුද්ධිකුණේ නැහැ. මේන්න මේ දේවල් ගැන හිතනකොට අනිත් මොන දේ නොලැබුණත් කොයිතරම් හොඳයිද? කොයිතරම් සැපයිද? නොලැබුණා වූ සැප ලබා ගන්නට මේ ලැබුණු ශර සම්පත්තිය පාවිච්චි කරලා පුළුවන් තරම් පින් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ බොහෝ ගැඹුරු දේශනා පවත්වලා තියෙනවා. අභිධර්ම පිටකේ පරමාර්ථ දේශනාව කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවල පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ගැන නිවන් මාර්ග ගැඹුරින් කියලා තියෙනවා. නමුත් ඒ කිසිවක් නොතේරන අයට සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සැපෙන් ජීවත් වීමට පහසුම ක්‍රමය නම් ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහුම් මෙසේ මනුලෝ උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතුයි කුසල් කිරීමම සැප ලැබීමේ මාර්ගය සුකස්සේතං අදිවචනං යදිදං පුඤ්ඤං සැපයට කියන තවත් නමක් තමයි පින පින තියෙනවා නම් සැප ලැබෙනවා සැප ලැබෙන්නේ පින්වන්තයන්ට එහෙනම් දුක් ලැබිලා කාටවත් සාප කළාට වැඩක් නැහැ අපිට මේ දුක් ලැබුණේ මව්පියන් නිසා මට මගේ ඥාති නිසායි මෙහෙම වුනේ මේ රජේ නිසායි මට මෙහෙම වුනේ එහෙම කියලා ගොඩක් අය පසුතැවෙනවා සාප කරනවා නමුත් ඒ සාපේ හිමිකරුවා ඔබයි ඔබ විසින් සසරේ බුද්ධාදී ආර්යයන් වහන්සේලාට සිව්පස් උපස්ථාන කළේ නැති නිසා අත්පා මෙහෙවර නොකළ නිසා සිත පහදවාගෙන දන් නොදුන් නිසායි ඔබට දැන් යම් විදිය දුකක් තියෙනවා නම් ඒ දුක්ඛිත භාවය ලැබුණේ විශේෂයෙන් දුප්පත් උනේ දුප්පත් බවට ලෝකේ ඵලි නැහැ ඒකට හේතුව ඔබ විසින්මයි සකස් කළේ එනිසා සැපවත්ව ඉන්නයි දැක්කම ඉරිසියා නොකර ඒ අය සැපවත් උනේ සැපෙන් ඉන්නේ අසරිදි දන් දුන්නු නිසාය. ඒ සුවපත් වූ අයගේ දාන පාරමිතාව මං අනුමෝදන් වෙනවාය කියලා සතුටු වෙනවා. තමන් රූප සම්පන්න කෙනෙක් දැක්කහම ඒක නිරිසියා කරන්නේ නැතු. තමන්ට රූපේ නොලැබුණේ මෛත්‍රී නොකළ නිසා, අප්‍රසන්න වුණේ දේශ කරපු නිසා. ඒකේ නලස්සන වුණේ මෛත්‍රී වඩපු නිසා, සිරු රැකපු නිසා. එහෙනම් ඒ කෙනාගේ මෛත්‍රී භාවනාව, එයාගේ සීලය මම අනුමෝදන් වෙනවා කියලා ඒ දේ ගැන සතුටු වෙනවා. එහෙනම් නැති දේවල් වලට සාප කරන්නේ නැතුව තියෙන කෙනෙක් දැක්කම යම් සැපයක් අපි ඒ සැපය අනුමෝදන් වෙන්න ඕනේ. ඒ සැපය අනුමෝදන් වීම පවා අපට සැනසෙල්ලක් වෙනවා. නැත්නම් ඊර්ෂියාවෙන් පිච්චෙමින්, දැවෙමින්, දේශ කරමින්, සාප කරමින් මිනිස්සු බොහෝ සෙයින් ඉන්නවා අපිට පේනවා. ඉතින් කාටවත් ද්වේෂ කරලා සාප කරලා වැඩක් නැහැ. තමන්ගේ පිහිට තමන් හදාගන්න. අත්තාහි අත්තනෝ නාත. කෝහි නාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබ්ධි දුර්ලභං. දුර්ලභ නිවන පවා ලැබෙන්නේ තමන් තමන්ට පිහිට කරගෙන නිවන් මඟ දියුණු කළොත්. ලෞකික සුවය ලබන්නත් තමන් තමන් ගැන හිතන්න ඕනේ. තමන්ට සැප ලැබෙන ප්‍රතිපදාව දියුණු කරන්නට. ලෞකික ප්‍රතිපදා තියෙනවා. ඒවා වීරයෙන් දිනු කරන්නට ඕන. කලස නොවි කටයුතු කරන්න, වීරය කරන්න. එතකොට ඒ දිගුණුව ලැබෙනවා. ධර්ම මාර්ගය තුල දාන ආදී පූජාවල්, සීල සමාදාන ආදී අලස නොවි කරන්න. එතකොට ඔබට සුව විඳින්න පුළුවන්. මේ බැඳීම් නැති නිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සුවෙන් ඉන්නවා. ලෝකේ පරම සුවෙන් වහන්සේගේ ආයුෂ ගෙවුනාම වහන්සේ පිරිනිවන් පානවා. ඒ පිරිනිවන්ට යෑම ස්කන්ධ පරිනිර්වාණය වශයෙන් කියනවා. ක්ලේශ පරිනිර්වාණයටපත් වෙනවා අරිහත් ඵලයටපත් වෙන දවසේදී කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරලා පිරිනිවන්ට යෑම අවශ්‍ය ගෙවීමෙන් සිදු වෙන්නේ ස්කන්ධ පරිනිර්වාණය. කය පවා අවසන් කළා දානවා. එතනින් පස්සේ අවසාන ජීවිතය නිසා නැවත උපදින්නේ නැහැ දිව්‍ය ලෝකෙවත්, බ්‍රහ්ම ලෝකෙවත්, මනුෂ්‍ය ලෝකෙවත් කොහෙවත් එහෙනම් ඉපදීම නැති තැනයි නිවන. ඉපදෙන්නේ නැත්නම් ලෙඩ වෙන්නේ නැහැ. වයසට යන්නේ නැහැ. අනන්න වැළපෙන දෙයක් නැහැ. හිමි වෙන්න දෙයක් නැහැ. හිමි වෙච්ච දෙයක් නැති නිසා අහිමි වෙන්න දෙයක් නැහැ. අහිමි වීමේ දුක නැහැ. එනම් වැළපුම් ශෝක කිරීම හීල්ලීම් කිසිවක්ම නැහැ. මේ ස්කන්ධ දුක ඇත්තේම නැහැ. ඉරහන් සාරක කිසිවක් නැහැ. ගෙවල් දොරවල් යාන වාහන කිසිවක් නැහැ. කයක් නැහැ, සිතක් නැහැ, කිසිත් නැහැ. නිවනේ ඇති දෙයක් නැහැ. කිසිම දෙයක් නැති නිවනෙන් අපිට වැඩක් තියද කියලා හිතෙන්නත් පුළුවන්. මේ දේවල් තිබීම නිසා අපි කොච්චර දුක් විඳිනවද? ඒවා නැති වෙන කොච්චර සැපයි වෙනවද? මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ලෝක වශයෙන් නිවනට සම්වදිනවා. උපරිම දින හතකට නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා. කාය සංකාර සංසිඳවමින් ආස්වාස ප්‍රස්වාස දෙක නතර කරනවා. වචී සංකාර සංසිඳවමින් විතක්ක ਵਿਚාර නතර කරගන්නවා. නිරුද්ධ කරනවා. මනෝ සංකාර චිත්ත සංකාර සංසිඳවමින් වේදනාව සංඥාව නිරුද්ධ කරනවා. සිත නිරුද්ධ කරගෙන පිළිමයක් වගේ කිසිම දෙයක් නැතිව දින හතක් සුවසේ ඉන්නවා. ඒ තමයි නිවනේ සුවය. කිසිවක් නැති බව. එසේ සුව විඳින බුදුරජාණන් වහන්සේට එක ආහාර වේලක් නොලැබීම දුකක් වන්නේ නැහැ. එසේම බුදුරජාණන් වහන්සේට ගිජිකුළු පව්වේදී දේවදත් තෙරුන් වහන්සේ විසින් ගල් පෙරලීමෙන් ගල් පතුරක් පැදීමෙන් ලේසෙල වුණා. ලේ කැටිගස්සන තුවාලය ඉවර කරලා ජීවක වෛද්‍යතුමා ඖෂධය දුවා බුදුරජාණන් වහන්සේ සැතපී හිටියා කායිකව බොහෝ වේදනා සහිතව. නමුත් මානසික දුකක් නැතුව. ඉතින් මාර දිව්‍ය පුත්‍ර වෙලෙ කියලා කෝ දැන් මම කිව්වා නේද? මාත් එක්ක හැප්පෙන්න එපාක දැන් ඉතින් නිදාගෙන ඉන්නව නේද දුකෙන් කියලා. දුකටපත් උනා නේද කියලා තමයි ඇහුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මාරේ මන්තරන් සැපෙන් නිදන කෙනෙක් තව කොහෙන්ද? මට ජීවිත කාලෙම නිදාගත්තත් දුකක් නැහැ. ඒක කරන්න දෙයක් නැහැ තවත්. කළ යුතු සියල්ල කර අවසන්. එසේ සියලු කෙලෙසෙන් දුරු කරගෙනයි බුදුරජාණන් වහන්සේ සුවපත් වුනේ. කායිකව මොනතරම් අසනීප හැදුනත් ඒවා සාමාන්‍යයට වගේම වේදනා දෙනවා. කායිකව නමුත් සිතින් කිසිවක් ග්‍රහණය නොකර අප්‍රමාණ වූ කියා නිම කළ නොහැකි වූ විස්තර කර නොහැකි වූ සෝය සිතේ තිබෙනවා. ඒ නිවනේ ස්වභාවයයි ශාන්තියයි සදාකාලික සුව කියන්නේ එකයි මොකද නැති වෙන්න දෙයක් නැහැ. නැති වෙන දෙයක් තිබුණා නම් ඒක ස්ථිර වෙන්නේ නැහැ. කිසිම දෙයක් නැති තැන තමයි සදාකාලික සුවය හමු වෙන්නේ. ඒ සදාකාලික සුව විඳින බුදුරජාණන් වහන්සේලා කොයිතරම් සුවෙන් වැඩ හිටියාද? රහතන් වහන්සේලා ගිරි ගුහාවල, රුක් මුල්වල කොයිතරම් සුවෙන් වැඩ හිටියද? පා ගමනින් මේ ලෝකෙ සිසාර ලොවක් සුවපත් කරමින් කොයිතරම් සුවෙන් වඩින්නේද? අවසානයේ පිරිනිවන් පාවදාල බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ඒ කිසිම උතුමන් වහන්සේ නමක් මේ විශ්වයේ කොහෙවත් දැන් නැහැ. ඒ කොහෙවත් නැතිකම තමයි සුවය. අපි ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. ඒ සුවය මොන වගේද කිව්වොත් ආබස්සර බඹතලේ බ්‍රහ්මය ධාන සුවයම ආහාර කොට ප්‍රීති ආහාර කොට පවතිනවා. ප්‍රීති බක්කා භවිස්සති. ප්‍රීති ආහාර කොට ජීවත් වෙන්නේ යම්සේද එසේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ප්‍රීතියෙන් වාසය කරනවා. සුවෙන් වාසය කරනවා. මේක කාම ප්‍රීතියක් නෙවෙයි. නිෂ්කාම් භාගී නිවනේ සුවයෙන් ලබන සැනසීමයි. මේ සැනසීම ප්‍රාර්ථනාවෙන් තමයි අපි මේ පැවිදි වෙලා ඔබට ධර්ම දේශනා කරන්නේ. සීලාදී ගුණ පුරන්නේ භාවනා වඩන්නේ. මේ පින්තුල්ලක් මේ ධර්ම ශ්‍රවණය කරමින්, ශක්ති පමණින් සීලාදී ගුණ පුරමින් දානාදී පූජා කරමින් භාවනා කරමින් ප්‍රාර්ථනා කරන්නේ අපටත් කිසිම දුකක් නැති ඒ සදාකාලික ශාන්ත නිවන් සුවයටපත් වෙනු ලැබේවා කියන ප්‍රාර්ථනාව. එනම් මේ දේශනාවට අනුව බැලුවාම කිසිම බැඳීමක් නැති තැනයි සුව තියෙන්නේ. ඒ බැඳීම නැති බව නිසා බුදුරජාණන් වහන්සේ විදි සුවයයි උන්වහන්සේ මෙතන සිංහනාද කළේ. ඒ දේශනාව 500 කුල කුමාරිකාවන්ගේ සසර ගමන ආත්ම භාව හතකට සීමා කළා. නිවන් සුව සාක්ෂාත් කොට දුන්නා. සැප විඳින්න කැමති නම් එහෙනම් ලෝකෙට සාප කරන්නේ නැතුව තමා විසින් තමා ගැන සිතා. ශක්ති පමණින් දන් දෙමින් සිල්වත් වෙමින් ගුණවත් වෙමින් බුදුරජාණන් වහන්සේ අපට යම් මාර්ගයක් පෙන්වා දුන්නාද? ඒ ධර්ම මාර්ගයේම දියුණු කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන් ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ. අපට මේ ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් වෙහෙසුණාද? සසරදී පෙරුම් පිරුවද? ආසෙතරුකට පරදින තරම් ඇස් උපුටා දන් දුන්නා. පොළොවේ පස් පරදින තරම් ඇඟමස් කපා දන් දුන්නා. එසේ කැපකිරීම කොට දේශනා කරපු මේ ධර්මය පරදා ගන්න නැතුව, පටලවා ගන්න නැතුව නිවැරදි මාර්ගයෙන්. ගැඹුරු ධර්මය, විදර්ශනා ඥාන, පංච උපාදානස්කන්ධ, පටිච්චසමුප්පාද ධර්ම ආදී සියල්ල මෙනෙහි කරන්න මේ මෑතකදී මට එක්තරා රූපවාහිනියකින් අහන්න ලැබුණා. ඒ වයසක දේශකයන් වහන්සේ නම සංඛාරපදේ විස්තර කළා. සංඛාර කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා එක්තරා සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවල තියෙන එක් කොටසක් පරයයක්. ඒක ගුරු කරගෙන ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මම පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ කියන දේ විතරයි. ඒ වගේම ඒක සාක්ෂි කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන දේ විතරයි. අනිත් අය කියන ඒවා මම ගණන් ගන්නෙ නැහැ. ඔය අටුවා ටික වැඩක් නැහැ කියලා. ඉතින් බලන්න කොයිතරම් අභාග්‍යයක්ද අපිට ලැබෙන්නේ මෙවැනි දේශනා අහනකොට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උණුසුමවත් ලැබිලා නැහැ. අට කතාව අර්ථ විස්තරයේ භාග්‍යතුන් වහන්සේම කියපු දෙයක් කියන එකවත් මේ භික්ෂුන් දන්නේ නැහැ. නොදැනීමේ හේතුව තමයි වයසට ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා යම් සූත්‍ර දේශනා කීපයක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඕන තරම් අද මාධ්‍ය නාලිකා තියෙනවා. මුදල් ටිකක් වැය කරාට පස්සේ Tamanට ඕන දෙයක් කියන්න පුළුවන්. එහෙම කියලා හානි කරන්නේ ශ්‍රද්ධාවට. එහෙනම් බුදුරජාණන් වහන්සේ සංකාරපදේ වුණත් කියනවා එතෙන්දි කිව්වා ඔය ගෙවල් දොරවල් යානවාන මේව වැඩුවට අනිත්‍ය කියලා වැඩක් නැහැ කියලා. සංකාර කියන්නේ සංකරීහිත සංකාරා. සකස් වූ බැවින් සංකාර. පරිසෝපාදයේදී සංකාර පදයේ දෙන්නේ කර්ම කියන අර්ථයෙන්, රැස් කරන අර්ථයෙන්, පින්, පව් සහ ධාන කියන අර්ථය. ඒක එකම අර්ථයක් විතරයි. සම්පූර්ණ අර්ථය ගත්තට පස්සේ හේතුන්ගෙන් සකස් වෙච්ච සියල්ලම සංකාර. තබ්බේ සංඛාර අනිච්චා කියන්නේ එහෙමයි. නිවන ධර්මයක් අවකාශයක් නාම සම්මුතියක් කියන හතර ඇරෙන්න මේ ලෝකේ පණ ඇති පණ නැති සියල්ලම අනිත්‍යයි. ආන්නේ අනිත්‍ය පදේ වඩන්න ඒ අවබෝධය තියෙන මේ හානිය එකයි දැනුම නැති බව ඒ වගේම පිළිවෙලට ලැබු ගුරු ඇසුර ශ්‍රද්ධාව නැති බැවින් තමයි මෙවැනි ප්‍රකාශ කරන්නේ. එවැනි දේවල් ඇසීමෙන් අපි සංවේගයටපත් වෙන අතර නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිරියක් පැහැදෙන්න ඕනේ. එවන නොයෙක් දුර්මත වෙන්න පුළුවන් ඇහෙන්න පුළුවන් එක වාසියක් තියෙන මම සතුටු වුණා මිනිස්සුන්ට ඉතින් මතක හිටින්නේ ඒක ලොකු වාසියක් එහෙම නොවුනනම් මේ දේවල් මතක තියාගත්තොත් ධර්මයට විරුද්ධ වූ අදහස් තමයි ඇති වෙන්නේ අර ධර්මයේ කෙරෙහි අර්ථ කතාව කෙරෙහි විශ්වාසය නැති වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පෙළ ධර්මයේ අටුවා ධර්මයේ කියලා විස්තර වෙනවා පෙළ ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සාරාංශය එහි විස්තර විභාගයේ බුදුරජාණන් වහන්සේම වදාළ දේ නැවත විස්තර කරමින් වෙනම කොටසකින් විස්තර කළ අර්ථ කතා වශයෙන්. ඒ දෙකම එකතු කරලා ඉගෙන ගත්තොත් තමයි අපට නියම අර්ථය සපයා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් මේ ධම්මපද ගාථාවරුණත් අර්ථ සපයන්නේ ධම්මපද අට කතා. ඒක රහතන් වහන්සේලගේ අදහසක්වත් වෙන කෙනෙකුගේ මතයක්වත් නොවේ. බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු කාරණායි තියෙන්නේ. ඒ නිසා ඒ සියල්ල ගැන ගැටෙන්නේ නැතුව ශ්‍රද්ධාව ඇති කරගන්න විශේෂයෙන් පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය වගේ ධර්ම ග්‍රන්ථ කියවුවනම් පැවිදි වෙච්ච කාලේ මුලදී ඔය දේවල් ඔය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තමන් සියල්ල දන්නවා කියලා මාන්නයකට උඩුම්කමකටපත් වුණාම භික්ෂූන්ට ඔහොම දේවල් වෙනවා. එසේ සිදුවෙන වෙලාවේ ශ්‍රාවකයා පරිස්සම් වෙන්න ඕනේ තමන්ගේ ශ්‍රද්ධාව රැකගන්න. ඒ නිසා ගැඹුරු ධර්ම කාරණා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒවා එකාර්ථයකින් නෙවෙයි අභිධර්ම පිටකේ දනෝ සෑම විදියටම පරමාර්ථ වශයෙන් දැනගන්නට ඕනේ. දැන් සංඛාර පදේ උනත් පටල ගන්න හේතුුනේ එක සූත්‍රයකින් ගත්ත නිසා. එතකොට ඒ කාරණේ එකක් විතරක් නමුත් සම්පූර්ණ ගත්තොත් මේ තියෙන පණ ඇති පණ නැති සියල්ලගේම ස්වභාවය. අනිත්‍ය බව දුක් බව. සිළු ධර්මයේ අනාත්මය කියුවේ නිවනක් ධර්මයක් නාම සම්මුතියත් අවකාශයක් කියන මේ ධර්ම පවා අනාත්මයි. සියලු සංස්කාර අනිත්‍යයි, ඒ වගේම දුකයි, ධර්ම අනාත්මයි. ඒ කියන්නේ සියල්ලම අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ මේ ලක්ෂණ ත්‍රය වරදාගෙන පසුගිය කාලේ ගොඩක් අය තර්ක කර කර හිටියා. අනිත්‍යයි අනිත්‍යයි කියලා. ඉතින් මේ වෙන්නේ මොකද්ද? අපිට නිවන් දකින්න තියෙන සමය දුර වෙලා යනවා මේ වාද විවාද නිසා. ඒක තියෙන අනිත්‍ය බව කියලා කියන්නේ නැසෙන බව. ඒක එදායින ආදිකාලිනම අපි දන්න දෙයක්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. ඒකට අලුත් අර්ථ සපයන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ තියෙන අර්ථය හොඳට ඉගෙනගෙන. ඒක වඩලා වෙනස් වෙනවා නැති වෙනවා කියන අර්ථය සිහි කරන්න. ඒ නැති වෙන දෙයට ඇලුනහම දුකයි. වෙනස් වෙන තැන දුකයි. ඒව පවත්වන්න බෑ අනාත්මයි. ඉතින් මේ දේවල් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මෙතෙක් කල් පැවතුණු දේවල්. සයබනි අධර්ම පාශික ධර්ම බොහෝ සෙයින් දුර වේවා ශ්‍රාවකයන්ට ඥානෙ පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් මේ තථාගත ලෝතුරා ශ්‍රී සද්ධර්මයේ බොහෝ කාලයක් ලොව පිරිසිදුව පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ සියලු දෙනාට සුව පිණිස පවතිනවා එහෙනම් ධර්මය ඉගෙන ගන්නව නම් ඔබ ධර්මයේ පෙළ දහමත් අර්ථ කතාවත් මනවින් කියවන්න විශේෂයෙන් ගුරු ඇසුර ලබන්න සැදැහැති ආචාර්යයන් වහන්සේලා ඇසුරු කරන්න තෙරුවන් කෙරෙහි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි නිහතමානී වෙන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිත් නොදන්නාසේක මම දන්නේ ටිකයි මම දන්නේ නැහැ ඔබ වහන්සේ දන්නේ. ඒ නියතමානිකම ඇති කරගන්න ඕනේ. දේශකයන් වහන්සේ නමක් වශයෙන් අපි මේවා මේ විදියට කියන්නේ එදා භාග්‍යතුන් වහන්සේ පාරමී පුරලා ජය ශ්‍රී මහ බෝධි මූලයේ අවබෝධ කරගත් නිසා ඒ කියන ශ්‍රද්ධාව ඇතුව. එසේනම් මේ දේශනාව එදා සඵල වුණා. බොහෝ දිනෙකට 500ක් කුල කුමාරිකාවන්ට නියම සැපය එදා ලබා ගත්තා. අපිත් ප්‍රාර්ථනා කරන්නේ එසේනම් මේ අනන්ත පුණ්‍ය බලයෙන් අපට ජාති ජරා මරණ ආදී සියලු දුකින් මිදී අමා මහ නිවන් සුවයෙන් සැනසෙන ලැබේවා එතෙක් අපිට මේ ජීවිතේ සුවපත් වෙන්න, පරලෝක ගමන සුවපත් වෙන්න සැමට උතුම් නිවනින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ත්වං සදා සාදු සාදු සාදු